හිද හසේ නිල් ගුවන පුරා කොළඹින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා බක්මී විල්ලුව මధుර යාමේ සුවදේ තාමේ මధుර සිට සිනමා කවීත්වයක සාරානුප්‍රාප්තියක මුදරාවලෝකනය සයුරු නැති මට ආලෝකගෙන දේවි සංසාරේ සදා සුදා රැවුනා රසයෙන් මිහිර දැම්ම කැතිව විදී ඉතිරි නියුගේ සරණ මක්නී දිල්වා මක්නී මිට දශක ගණනාවකට පෙර අපේ සිංහල සිනමාවේ මියුරු මතකයන් එක විනාඩි කිහිපයක් ඔබත් එක්ක මේ රාත්‍රියේ ගත කරන අදත් අපි බක්මීවිල්ලෙන් හමු වන වෙලාවේදී ආදරණීය මිතුරන්ට මතක් කරන්න කැමති අපේ මුල්ම ගීත ඇසුරෙහි මේ රසය වින්දනය කරන්න ලබා දෙන නිසා බොහෝ පිරිසක් දැන් විවිධ ඉල්ලීම් අපෙන් ඉදිරිපත් කරන වග ඔබ විවිධ යෝජනා විවිධ ගීත සහ අපේ වැඩසටහන් වලට අන්තර්ගත විය යුතු දේවල් ලබා දෙනවයි කියන කාරණේ බොහොම සතුටින් මතක් කරන්න කැමතියි. ඔබ තමයි දැන් බක්මීවිල්ලුවේ ආදරණීයම නිෂ්පාදකවරුන් විදිහට අපි සැලකන්නේ. ඔබ හැමදෙනාම මේ නිෂ්පාදන කටයුත්තේ යෙදෙනවා කියලා අපිට ලැබෙන ලිපි විශේෂම ලලිත් මහත්මයාට ලැබෙන දුරකථන හැමතුම් වලින් පැහැදිලි. සමහරලාට ලලිත් මහත්මයාටත් හිතාගන්න බැහැ මේ දුරකථන අංකය කොහෙන්ද හොයාගත්තේ කියලා. සමහර වෙලාවට මේ වැඩසටහන ඉවරලා රාත්‍රියේ තවත් පැයක් එකහමාරක් දෙකක් යනකම් උට දුරකථනයෙන් කතා කරන්න සිද්ධ වෙනවා මේ ආදරණීය මිතුරන් එක්ක. හැබැයි අපි ඒ කරදරයක් නොකරගෙන එහෙම කරදරයක් කියලා හිතන්නේ නැතුව ඔබට සමන් දෙන්නේ මේ ආදරණීය මතකයන් ඔබට අහන්න ලබා දෙන්න ඕන නිසා අපි ආරාධනා කරන හැම දිනාටම රැඳෙමු මේ සිංහල සිනමාවේ ආදරණීය මතකය. බක්මී විද්‍රෝ අපි මුලින්ම ඉදිරිපත් කරපු ගීතය මහරෑ හමු ස්ත්‍රී කියන චිත්‍රපටයට නිර්මාණය කෙරුණු ගීතයක්. මේ ගීතය කරුණාසේන ජයලත් රචනා කළේ රොක්සාමිගේ සංගීත නිර්මාණය සුජාතා අත්නායක මහත්මිය තමයි ගීතය ගායනා කළේ. ලලිත් මහතා අද මේ සුජාතා අත්නායක මහත්මියම ගායනා කරපු නෑසෙන ගීත පෙළක් තමයි වැඩසටහනට තෝරාගෙන තියෙන්නේ. 1970 මැයි මාසේ 15 වෙනිදා මුල්වරට පිරගත වුණු සීමා සහිත සිනමා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද එම් මස්තන් විසින් අධ්‍යක්ෂණය කළ ආත්ම පූජා චිත්‍රපටයට කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත සංගීතවත් කළේ රොක්සාන් මේ ගීතය සුජාතා ත්‍රායකයන් ගායනා කළා. ලලිත් මහතා මේ ළඟට අපි තෝරාගෙන තියෙන 1964 ජූනි මාසයේ 20 වෙනිදා තිරගත වුණු අම්බපාලි චිත්‍රපටයේද සුජාතා අත්නායක මහත්මිය ගායනා කරපු ගීතය. මා විසින් මේ වැඩසටහනට ඉදිරිපත් නොකළ ගීතයක් මේ ගීතය. ඒ වගේම මේ ගීතයේ එක්තරා විශේෂත්වයක් තියෙනවා. ධර්මසිරි ගමගේ මහත්මයාගේ පළවෙනි චිත්‍රපට ගීත ප්‍රබන්ධය චිත්‍රපටයේ අම්බපාලි 1967 ජූන් මාසේ 20 වෙනිදා සිලෝන් තියටර් සමාගමේ චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ සරසවි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ශ්‍රී තාරා ශංකර් මේ චිත්‍රපටය බෙන්ගාලි චිත්‍රපටයක් සිංහලෙන් දෙබස් කැවුවක් සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝම්පාලයන් මේ ගීතයට සහාය වෙනවා සුජාතා අත්නායකයන්ට අයරින්ද සිල්වා අල්වේ මමරනා අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. අද අපි නෑසෙන ගීත වලින් සුජාතා අත්තනායක මහත්මියගේ චිත්‍රපට ගීතාවලින් තෝරාගත්තු ඉතාම රසවත් වුණු ගීත තමයි අහමින් ඉන්නේ. අපි ඊළඟට මොකක්ද ලලිත් මහත්මයා තෝරාගෙන තියෙන්නේ අහන්න. සුදුදුව චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආර් චිත්‍රපට වෙනුවෙන් ආර් රාජබ්බලි අධ්‍යක්ෂණය කළේ රාජා ජොෂුවා සමග ලෙනින් මොරාය සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝම්පහල ගීපද රචකයා W. විල්ෆ්‍රඩ් සිල්වා සතුටසුවේ නිදියන් සූතිද නින්දගේ තුරුල්ලේ රුයි දොයි

තහනකට කොයිතරම් රසයක් තියෙනවද සහ මේ ගීත දැන් නිර්මාණය වෙලා සමහරලාට දශක 4කට වඩා වැඩි කාලයක්. නමුත් අදටත් අපිට මේවා බොහොම රසවත්ව වින්දනය කරන්න පුළුවන්. ගීත පදවැල තුලත්, සංගීතය තුලත්, ගැයුම තුලත් මේ ත්‍රිත්වයම බොහොම රසවත් ආකාරයෙන් තියෙනවා. ඒක නිසා තමයි අදටත් අපේ මිතුරන් මේවට ප්‍රිය කරන්නලා ලිත් මහත්මයා. අපි යන්නේ සිතක මහිම චිත්‍රපටයේ ගීතයක් අහන්න. ඔව් මේ ගීතය අසන්න ඉතාමත්ම මීරු ලයනිත ගීතයක් මේ ගීතයක් ඇත්තටම අනුරාධ සුජාතා අත්තනායකයන් දැන් වසර ගණනාවකින් ගීත ගානෙන් ඈත් වෙලා ඉන්නේ මේ මේ ගීත ගානෙන් ඈත් වෙලා ඉන්න හින්දා තමයි ඇය විසින් මේ ගායනා කරන ලද ඇයගේ පැරණි චිත්‍රපට ගීත හෝ වේවා සරල ගීත හෝ වේවා අපිට ඉතාමත්ම මිහිරි සාකන් කළු. අනෙක් එක තවත් එක් කාරණයක් තිබෙනවා සිංහල සිනමාවේ මා දකින ස්ක්‍රීන් වොයිස් එක මේ සුජාතා අත්නායකයන් පමණයි කියලා තමයි මට හිතෙන්නේ. ඇයගේ ගීත එදා ඒ සිනමා හල්වල තිබුණු ඒ ශබ්ද ක්‍රමයන්ට ඉතාමත්ම වඩාත්ම උචිතාකරණයට ගැලපුණු එකම හඬ තමයි උනේ සුජාතා අත්නායකයන්ගේ හඬ. මේ සිතක මහිම චිත්‍රපටයට ඇවිසින් ගායනා කරන ලද මිහිරි ගීතයක් මේ චිත්‍රපටයත් නිෂ්පාදනය කළේ ආර් චිත්‍රපට වෙනුවෙන් ආර් රාජබ්බලි අධ්‍යක්ෂණය කළේ එම් එස් ආනන්දන් සංගීතවත් කළේ ආර් මුතුසාමි කරුණාරත්න බේසේකර ශූරින්ගේ පදවලට Thank you. අහපු ගීත කීපය තුලත් පැහැදිලි කොයිතරම් රසවත්ද මේවා සමහර වෙලාවට අද දවසේ ඇහෙන්නේ නැහැ කිසිම මාධ්‍යයකින් විශේෂයෙන්ම මේ මුල් ගීත අහන්න කොහොමත් අවකාශයක් නැහැ. ඉතින් එවන් කාලයක තමයි අපි බක්මී විල්ලුව හරහා මේ රසය චිත්‍රපට ගීතයක් විදිහටත් මේ ගීතයේ තියෙන රසවත් භාවයත් විඳගන්න ඔබට අවකාශයක් ලබා දෙලා තියෙනවා. ඊළඟ ගීතයත් ඒ වගේ නොඇසෙන ගීතයක් සහ ඊටාම රසවත් වුණු නිර්මාණයක් සිකුරුතරෝ චිත්‍රපටයෙන් අපි තෝරාගන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කුරුළු රෑන චිත්‍රපට වෙනුවෙන් ජෝන් අමරතුංග සිකුරුතරුව අධ්‍යක්ෂණය කළේ එල්.එස්. රාමචන්ද්‍රන් සංගීතවත් කළේ ආර් මුතුසාමි දීපද රචකයා ශ්‍රී චන්ද්‍රෝත් මමාවසන්යා Thank you. මිතුරනේ අද දවසේ අපේ බස්මී බිඳුවෙන් නෑසන ගීත අහන වෙලාවේ විශේෂත්වයක් අපි කරා අපේ ගීත පෙළ ගැස්මේ සියලු ගීත සුජාතා අත්තනායක මත්මී ගායනා කරපු චිත්‍රපට ගීත විදිහට තෝරාගත්තා වගේම මේ ගීත නෑසෙන ගීත විදිහටත් නම් කරන්න පුළුවන්. ඉතින් ඒ රසයයි අද දවසේ ඔබ මේ වරයේ වින්දනය කරන්නේ. තමත් ගීත තුනක් අපිට අහන්න පිළිවන්කම ලැබේවි ලලිත් මහත්මයා. යතුරින් අපි යන්නේ 1957 සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා තිරගත වුණු සෝබා චිත්‍රපටයේ ගීතයක් අහන්න. මේ ශෝල්බා චිත්‍රපටය ඒක ජලක් නම් වුණු හින්දුස්ථානි චිත්‍රපටයේ දෙබස්ක වූ චිත්‍රපටියක් නිෂ්පාදනය කළේ සිරෝන් තියටර්ස් සහ සමාගම අධ්‍යක්ෂණය කළේ සිංහලය ශාන්ති කුමාර් සංගීතවත් කළේ පීඑල්ඒ සෝම්පාලයන් ගීපද රචකයා කරුණරත්න බේසේකර Thank you. ඒවත් එක්ක අපිට තේරෙනවා මේ ස්ක්‍රීන් වොයිස් එකක් කියන එක මේ එහෙම නැතිනම් අපි කියනවා මේ තිරයට උචිත හඬක් කියලා. කියන්නේ ඒක බොහොම අපූර්වට භාවිත කරපු කෙනෙක් තමයි සිංහල සිනමාව තුළ සුජාතා අත්තනායක. දැන් මේ ගීත අහගෙන ඉන්නකොට ඔබට තේරෙනවා ඇති චිත්‍රපටයේ බලපු කෙනෙක් නම් මේ රූපරාමු ඔබට මැවිලා පේනවා ඇති. එතකොට මේ චිත්‍රපටයේ රංගන ශිල්පිනියගේ හඬට කොයිතරම් සමීපව ඇය ගායනා කරලා තියෙනවද කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන් චිත්‍රපටයක් බලපු කෙනෙක් නම් අපි යන්නේ ඊළඟට මේ සැකය 1965 තිරගත වුණු චිත්‍රපටයේ ගීතයක් අහන්න. SPM Studios වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ SP මුත්තයියා අධ්‍යක්ෂණය කළේ ඊ e රත්නම් සංගීතවත් කළේ රොක්සාමි ගීපද රචකයා කරුණරත්න බේසේකර අනුරාධ මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ මානෙල් පොන්නම් පෙරුම. මානෙල් පොන්නම් පෙරුම කියන්නේ අශෝක පොන්නම් පෙරුමගේ බිරිය. ඇය චිත්‍රපට දෙකක පමණයි රඟපෑවේ. එකක් මේ සැකේ චිත්‍රපටය මේ ආධුනික ශිල්පිනියට තමයි මේ සුජාතා අත්තනායක මහත්මිය ඇයගේ කටහඬ දෙන්නේ මේ ගීතයෙන් බලන්න ඇය කොතරම් උචිත ආකාරයට කොතරම් මියුරු ලෙස මේ ගීතේ ගායනා කළාද කියලා රොක්සාමි මහත්මයාගේ ඉතාමත් මියුරු නිර්මාණයක් ඒ වගේම තමයි 1965 සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාවට හිමි සම්මානය මේ ගීතෙන් සුජාතා තනායක මහත්මයාට ලැබුණා. සම්මානනීය ගැයුමත් රස විඳින්න අද වැඩසටහනේ අවසන් ගීතයට අපි ඇවිල්ලා තිනවා ලලිත් මහත්මයා. ඔව් මේ චිත්‍රපටය පරසතු මල් 1966 9 වෙනි මාසේ 26 වෙනිදා. අනුරාධ මම මේ අවුරුදු 5ක් විතර වගේ වෙනවා ඔබට නොකියු දෙයක් මම කියන්නම්. මා චිත්‍රපට දෙසර තුන්සරේ විතර වගේ මම එක් චිත්‍රපටයක් සාමාන්‍යයෙන් නරඹනවා සිංහල චිත්‍රපටයක්. නමුත් වැඩිම වාර ගණනක් මා විසින් නරඹූ චිත්‍රපටය තමයි මේ පරසතුමාල. කීපාරක්ද? පරසතුමාල චිත්‍රපටය පමණක් මම 18 වරක් එකම සිනමා හලේ මේ චිත්‍රපටය නරඹුවා. මට හිතා ගන්නට බෑ ඇත්තටම මේ 1966 වෙනකොට මට අවුරුදු 15ක 15ක <laughs> කොළු ගැටේ. <laughs> ඉතින් මේ අවුරුදු 15කදී අවුරුදු 26ක් වයස ගාම්නි ෆොන්සේකා වැනි ප්‍රතිභාපූර්ණ නළුවෙක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරපුවාම ඒ ඒ ලාබාලතම අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටිය මගේ හිතට කොච්චර කහවදුනද කියලා කිව්වම මටම හිතා ගන්න බැරි වුණා මට. ඇත්තටම මට අද ලොකු අභිමානයක් අවුරුදු 15කින් 26ක එක්කෙනෙක් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය මට බලන්න ගන්න පුළුවන් වුණේ ඒක. මොකද 18 සැරයක් මම චිත්‍රපටය නරඹුවා. හරි ඒ චිත්‍රපටයේ ගීතයක් තමයි අපි තෝරාගෙන තියෙන අද වැඩසටහන අවසන් කරන්නට මහගම සේකරයන් ගීතය රචනා කරන්නේ ලයනල් අල්ගමයන් සංගීතය නිර්මාණය කරනවා. මිතුරුනි අද දවසේ අපි උත්සාහ කරේ සුජාත අත්තනායක මහත්මියගේ ගීත පෙළක් ඔබට අහන්න ලබා දෙන්න. ඔව් ඒ වගේම තමයි මේ ගීතය 1966 සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාවට හිමි සම්මානය සුජාතා අක්කනක් මහත්මියට ලබා දුන්නා. අපිට ලියන්න පුළුවන් අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ජිත ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. එනම් අදට අපි සමුගෙන යනවා ලබන සතිය හැම වෙන බලාපොරොත්තු වෙන බොහොම ස්තුතියි කියලා කියනවා අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපකොටුව ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි. රට රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා කායික මානසික ක්ලේශයන ත්‍රිවිධ රෝගයක ప్రత్యක්ෂ ප්‍රතිකර්මය සර්ව රාත්‍රික පිරිත්දේශනාව මිය පරලබගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව වාසය කරන ඥාතීන්ට සහ උපන්දින සමරන අයට ආශිර්වාද ලබා ගැනීම සහ සියලු යහපත් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා